හොඳයි. අපි ආරම්භ කළා මේ අනුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝකමාවතී ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවන්ති වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සූත්‍රය. වාසට්ට කියන බ්‍රාහ්මණ වංශිකයා ආමුදුරුගේ. ඒ හාමුදුරුවම් අරමුණු කරගෙන මේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා ඒ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කිරීමට එයා හාමුදුරුව අරමුණේ වුණේ මොකක් නිසාද? ඒ හාමුදුරුව බ්‍රාහ්මණ වංශිකයෙක් නිසා. අනිත් බ්‍රාහ්මණයන්ගේ මෙයාට ඔහොම පදවලිච්ච. එයා හෙලා දකින්න කතාවල් එතකොට මේ හත්ත ප්‍රත්‍යඥ නිසා ප්‍රත්‍යඥ නිසා ඒවට කොහොම කිව්වා මං ඒව ගණන් ගන්න නැහැ කියලා ඔය අපිත් කියන ගණන් ගන්න නැහැ කියන්නේම ගණන් අරගෙන ඒ ගණන් ගත්තයි කියන්න ඕනේ නැහැ නේ එයාට ඒක ඕනේ නැහැ හිතන්න නමුත් අර ගණන් ගන්නේ නැහැ මං ඔය ඕන එකක් කියාගත්තාමින් කිව්වට ඒ කියන්නේ හොඳටම ගණන් අරන් මිනිහට බැරි බැරි හන්ද ඔය බොරු මේ රැහිල්ලක් කරනවා ඉතින් ඒක ප්‍රත්‍යක්ෂන කමේ කෙලෙස් වල බලපෑමේ තිබුණා. බුදුහාමුදුරුවෝ දන්නවා මේ මිනිසයා. ඊටාම උසස් ලෙසින් ඥානෙ පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්. ඒකට එයාට රහත් වීමට නැතු මේ බමුණන්ව පහත් කරන්න බුදුහාමුදුරුවෝ කතා කළා නෙවෙයි. මෙයා රහත්කමට ලොකු බාධාවක්. අර කැල්ල හරස් වෙනවා. ඒකට ඒක මතක් වෙච්චාම රහත්කම ඩෝමනා කරන චිත්ත මාර්ගය ගමන් කරවන්න බෑ. අතන වැනෙනවා. මුම් මෙහෙම කියන උන්ට වටිනවා මෙහෙම කියන. ආදි වශයෙන් එහෙම වෙනවා. එතකොට ඒක නැති කිරීමට ඕවෑ හැටි ඔහොම තමයි. ඕකේ හැටි ඔහොම තමයි කියලා හිතනද බුදුහාමුදුරු කරුණ දෙන්නේ. ඕකේ හැටි ඔහොමයි. ওই ජෝඩා කිසි වෙනසක් ඕක කරන්න බෑ. ඒතර දැන් අපි මේ මේ කාරණයට කන් දෙනවා දැන්. අවුරුදු 1500 ගානකට එහා වෙච්ච කිව්ව කරපු දේශනාව. අද අපි කන් දෙනවා. ඒ අර කවුරු කරපු එක මෙහෙම කළා කියලා අහලා සතුටු වෙන්නද මේ හදන්නේ? නෑ. ඒ හාමුදුරු අඬා. රහත් වීමට මානසික විප්ලවය අර කාරණේ උඩ සංවිධානය වෙනවා. ඒක නිසා යා ලොකු දුකකින් බේරෙන එක ධර්මත්වය. එක්තරා ප්‍රමාණයක දුකකුත් යාවින්දි. අපිට මේකෙන් අද වෙන්නේ මොකක්ද? මේක අපේ ඔළුව අපි නිරන්තරයෙන් නොයි කරුණු ගැන දුක් විඳිනවා. ඒ කාටත් ඕන වෙලා තියෙන දුකෙන් නිදහස් වෙන්න මිස වෙන මොකක්වත් ඕන වෙලා නැහැ කිසි කෙනෙකුට. කාටත් ඕන දුකක් නැතුව ඉන්න. ඉතින් බුදුරෙක් ලෝ පහළ වුණේ දුකක් නැතුව ඉන්න හැටි උගන්වන්න. උන්වහන්සේක කාටවත් උගන්වන්න ලෝ පහළ වුණා නෙවෙයි ඒක බුරු කතාවක්. උන්වහන්සේ මේක ඒ தත්ත්වයට ආවා. උන්වහන්සේගේ දුක නැති කරගන්න වැඩ කළා ඒ தත්ත්වයට ආවා. ආවට පස්සේ උන්වහන්සේ දෙනානේ කොච්චර දෙනෙක් මේ දුක් විඳිනවා. මගේ මේ ක්‍රමයේ යැත්තන්න දෙන්න. කියලා හැංගීම උඩ තමයි ඔය ප්‍රකාශයට පත් වෙන්නේ. නැත්නම් උන්වහන්සේ කවදේ හරි මේ ශාස්ත්‍රීය ලෝකෙට දුන්නා පුළුවන් අය බේරියන්නේ. ඒතකොට මේ ඒ ශාස්ත්‍රයේ දෙනවා මිෂ වෙන මොකක් කරේ බුදුහාමුදුරන්ට කරන්න බෑ. කරන්නේ මෙහෙමයි. ඒකේ හැටි හොමයි. ඒක ගැන හිතන්න ඕන මේ විදිහට. පුළුවන් නම් බේරියම් නැත්තම් ඉලා. කියන එක බුදුහාමුදුරන්ගේ තීරණය ඇතුළේ තිබුණේ. ඉතින් දැන් අපිට මේ කාරණේ ගැන අපේ ඔළුවට වැටෙනකොට ඒක අවබෝධය කියලා අපිට වචනයක් හම්බ වෙලා තියෙන අවබෝධය. ඒ මොකද්ද මේ අවබෝධය කියලා කියන්නේ? අවබෝධය කියන්නේ අර බුද්ධිය තමා ළඟ බුද්ධිය සකස් වීම සඳහා ඊට සහයෝගය දෙන කරුණු එක්ක තමාගේ සම්බන්ධය ඇතිවීම. බුද්ධිය කියන්නේ දුකින් අයින් වෙන ක්‍රියාමාර්ගය. එතකොට දැන් මේ කතාව තුලින් මේ දේශනාව තුලින් තමාගේ වැටහීමට එන ප්‍රමාණයට අනුව මේ අය කවුරුත් දුකෙන් නිදහසෙන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්නේ කිව්වේ සසර දුකින් නෙවෙයි. මේක සසර දුකක් තමයි. ඒ අවස්ථාවේදී යම් යම් හේතුන් නිසා මානසික පීඩන එනවනම් මේ කාරණය පිළිබඳ හේතු තේරුම් ගත්ත හැටි මේ මානසික පීඩන නැතුව ඒ දිහා බලා ඉන්න පුළුවන් වෙනවා. ඒකට කරුණු වෙන්නවා බුදුහාමුදුරුවෝ මේ වාසිෂ්ඨව අල්ලගෙන. ඒකට බුදුහාමුදුරුවෝ මේ අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝක නිර්මා ලෝක ආරම්භය. ආරම්භය කිව්වහම ආරම්භය බුදුහාමුදුරන් කියන්න බෑ මොකද බුදවරු කොච්චර වන්නත් කවදද ලෝකේ හැදිලා තියෙනවා කැඩිලා තියෙනවා ආයි හැදිලා තියෙනවා ඉතින් ඕක කවදද වෙලා තියෙන්නේ අනිත් එක එක හොයලත් වැඩක් නැහැ නමුත් එක වෙලාව එක එක මේ ලෝකයක් ඇතුළේ තියෙන රහස අල්ලගත්තාම කවද හැදුනෙත් ඔහොම තමයි. කවද කවද කැඩුනෙත් ඔහොම තමයි. කවද තිබුණෙත් ඔහොම තමයි. කියන එක තීරණය කරපුවා ඒක පුදුමයක් වෙන්නේ නැහැ ඒක හොයන්න වෙන්නේ. මොනවද මොනවද? ඒ ඔය දැන් මං කියු කාරණේ තමයි මොකක්ද? කොච්චර ලෝක ගැන හිතුවත් හිතන්න බෑ කිව්වා. තවත් තියෙනවා ලෝක. තව යවතෙන් බෙහෙත් වෙලා මරණකම් හිතුවත් ඉවරයක් වෙන්නේ නැහැ. තව ලෝක තිබිලා තියෙනවා. ඒ අචින්තයගේ හිතන්න හිතලා ඉවරයක් කරන්න බෑ. එච්චර ලෝක හැදිලා තියෙනවා, කැඩලා තියෙනවා, පැවිදිලා තියෙනවා. ඒකයි අචින්තය. චල පිස්සෙක් වෙන්න බෑ. එතකොට <clears throat> දැන් මෙතන බුදුහාමුදුරුවෝ ආරම්භ කරනවා අ <clears throat> ඒකෝදකී භූතං හෝපන වාසෙට්ටෝ කියලා. ඒකෝදකී භූතං කියලා කියනවා. අර ඔය උදක භූත ඒක શબ્දයක් ඉඳ ගිය පාර අපි කතා කළා ඒ කොටස. ඒ වෙන්නේ මොකද්ද? ලෝකේ තියෙන සියලු මේ කියන්නේ ලෝකය නැති වෙච්චාම ලෝකෙ මුක් නැති වෙච්ච ලෝක කියන ස්වરૂපය. අපි ගත් එදා ගත්තා ලෝක කියන ස්වરૂපය තියෙන්නේ මොකක්ද කියන්නේ. ලෝක කියන්නේ පෙරලියකට කියන එක. වෙන මොකුත් නැහැ. එතකොට මේ අපි මේ ලෝකයක් කියන හැඟීමක් ඇතුළු යමක් දිහා අපි බලනවා නම් අපි බලන්නේ පෙරලියක් දිහා. ඒ ඔක්කොම ලෝකයේ ස්වභාවය. මොකද්ද පෙරලියක් දිහා? කියන්නේ අපි කොළයක් දිහා බලන. අපි තේරුම් ගමු. කොළයක් ගහක කොළයක් දිහා බලන. කොළේ දිහා බලලා ඉන්නකොට අපි සම්මුති වශයෙන් ඒකට කොළේ කියලා කියනවා. කොළේ කියේ මොකද? හැඩයටයි පාටටයි ඒකේ තියෙන ආකෘතියට ආදී තමයි අපි කොළේ කියන්නේ. නමුත් ඊට වඩා සම්මුත පරමාර්ථ වශයෙන් මෙහි බලනකොට කොළේ දිහා බලන්නේ කියන්නේ කොළේ කියන එක හැම වෙලේම පෙරලෙන. ඒ පෙරලිය දිහා අපි බලයි. තේරුණාද? පෙරළිය අධ්‍යයය බලයි. මොකද්ද පෙරළිය? ඒ කොලේ හැමිෂෝම වැඩ කරනවා. ඇතුලේ රසායන වැඩ කරනවා. ඔය අතරතුරේ දල්ල කියලා එකක් පේලු පෙන්නනවා යා. හද හද පෙන්නන. ඊළඟට දල්ල නැහැ. අමු කොලේ. ඔන්න වේලිච්ච කොලේ. ඔන්න දිලච්ච කොලේ. වැටිච්ච කොලේ. මෙන්න ඔක්කොම මොකෙන්ද ඔක උනේ? ඒ වෙටු උනේ අර පෙරළිය. ඒ ලෝක ස්වභාවය අර දිහයි අපි බලන්නේ. අපි ඕනෝකෙන දිහා බැලුවොත් ලෝක ස්වභාවය මොක පෙරලියක් දිහා බලයි. වෙන මොකුත් නෑ අපිට බලන්න එකක්. පෙරලියක් දිහා බලලා ඉන්නවා එක එක ආකාරයේ පෙරලිය වලට අපි සයිමන් ජේමිස් යහෝනිස් කියන නම් දාගෙන තිනවා මිනිස්සුන්ට අරක කොහොම කොලේ මේක ආවල් කොලේ කියලා ආගහවල් සතා ආදි වශයෙන්. ඒ මොනවාද? හ්ම්. අපේ පුළුවන්. ජාත්‍යන්තර මරණ කියන්නේ මේකයි. ඔන්න පෙරලියෙන් යමක් හදනවා. හැබැයි හැම වෙලේම හැදෙනවනේ. ඒක තේරෙනවද? හැම වෙලේම පෙල්ලි පෙල්ලි. ඒ හැදෙන එක වැඩි වෙලා තියෙන දුර්වල දුර්වල දුර්වල වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම පෙල්ලෙන ව්‍යාධි ස්වරූපයටපත් වෙනවා. ඊළඟ නැති වෙනවා. ක්ෂණයක් පාසා ජාති ජරා මරණ ව්‍යාධි ජාති ජරා මරණ ජාති ජරා ව්‍යාධි මරණ සිද්ධ වෙනවා. තේරුණානේ? ওই ජාති දරා ව්‍යාජ මරණ තමයි මේ පෙරලිය තව තව අලුත් කරන්න හේතු වෙන්නේ. මොකද එකක් හිටින්නේ ආයිත් කරපෙන්නේ ආයිත් පෙන්නේ. ඕක ඇතුලේ තියෙනවා ජාති දරා ව්‍යාජ මරණ. එතකොට ක්ෂණයක් පාසා තියෙන සහභාගී සිද්ධියක් බුදුහාමුදුරුවෝ මේ කතා කළේ අපි ජාති ජරා මරණ ව්‍යාධි මරණ කියන්නේ මොකද්ද? ළමයි කුපදින උකට ජාති ජරා කියන්නේ නාක විච්චාම දැන් ඔයාට මට වෙලා තියෙන්නේ ඒකයි. ලෙඩ ඊළඟට වයක පන්නේ තීත කොන්ද පන්නේ තීචාම ලෙඩ ඊළඟට හුස්ම ගියාම මරණ. කොහොමයි අපි ආරම්භ තියෙන්නේ බොහෝම පරතරයක් තියලා නැහැ. ක්ෂණයකදී ජාති ජරා ව්‍යාධි මරණ. ඒකට කියනවා ගොනු කොල්ල ලෝක කියලා. ඈ ලෝක කියන්නේ. එතකොට අපි ලෝකයේ දිහා බලනකොට කොළයක් දිහා බලා ඉන්නකොට යම් කිසි කෙනෙක් ගන්න මොනවද දිහා බලා ඉන්නේ. එයාට පුළුවන් සම්මුති වශයෙන් මේ කොළයේ දිහායි බලා ඉන්න නමුත් මේකේ පරමාර්ථය නම් මම ලෝකයේ දිහායි බලා ඉන්නේ. එතකොට කොහොමද මිනිස්සු ඔබ ලෝක දිහා බලන්නේ මේ අස පොඩ්ඩයි මේ ලෝකෙ පෙර නෑ ලෝකයේ කියන්නේ කොයිද මේ වස්තුවේ පෙරලෙමින් එයා හදනවා යම් කිසියක් ඒක ඒ හදන එක පෙරලෙමින් හදන දෙක දිහායි මම බලන්නේ එතකොට ඒක වෙලාවක බලව කොලේ දිහා ඒ දැන් තත්පරයක් මිනිත්තුවක් මිනිහා තත්පර 60ක් ගත කළා නම් ඒ තත්පර 60 දී කොලේ 60 වාරයක වෙනසක් තියෙනවා. එන්නේ පෙරලිය කියන්නේ. ඔන්න එතකොට ඔහොම ඔහොම පෙරලි පෙරලි වැඩ කරන එකේ සිද්ධ වෙන දේ මොකක්ද? ඒ පෙරලෙන හැම වාරයකම රත් වීමක් මතු කරනවා. රත් වීමක් රත් වීම. ඒක ඒක පස්සපච්චා වේදනාව කියලා හිතන් නීතියක් දැන්නේ ඕකයි. ස්පර්ශ වෙනවා හැම වෙලෙම පෙරලියේදී ඒකෙන් රත් වීම වේදනාව කියන රත් වීමට රත් වීමක් මතු වෙනවා. එතකොට මේ දිරන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙලා යන්නේ අර රත් වීම උඩ. එතකොට පවතින්නේ নানা දේවල් නිෂ්පාදනය වෙන්නේ රත් වීම උඩ. ඔක්කොම රත් වීමේ තරාතිරම් තමයි. ඔන්න දැන් මේ අපි ඔය රත් වීම දැන් දැන් එක්තරා ප්‍රමාණයක ලෝක අයිතියක් ඇතුව අපි දැන් ජීවත් වෙනවා එක්තරා ලෝකයක. මේ ලෝකයේ මේ ඔක්කොම අර කිව් නීති යටතේ හැදෙමින් හැදෙමින් හැදෙමින් හැදෙමින් අර ක්‍රියා කරමින් දැන් අපිට පේනවා පවතින ලෝකයක්. නමුත් අපි මේ පවතින ලෝකයේ කියලා කිව්වේ අපිට හිතන හැටි. නමුත් කැඩි කැඩි කැඩි කැඩි යන ලෝකයක් අපිට පේනවා. එතකොට මේ ලෝකයේ ඔය කැඩෙන ස්වභාවය. ඔය කැඩෙන මෙවුවයි. එක ලෝකයකට අපි කියන්නේ ලෝකයේ ගාම එක්තරා සක්වලක් ගැන මේ කතා කරන්නේ. ඒ සක්වලකට එයා හැදෙනකොට ඒ සක්වල හැදෙනකොට ඒකට එකාශ වෙච්ච රසායන ගොනුව තියෙන වයසක්. දැන් අපිට අපටත් එහෙමයි ගහකටත් එහෙමයි ලෝකෙටත් ඒක සාධාරණයි මෙච්චර කල් තමයි මේක වැඩ කරන්න පුළුවන් ඉන් එහා එකට යන්න බෑ අන්නේ කාලය අතරතුරේදී අර කරකෙමින් අර ක්‍රියාත්මක වීමෙන් වැඩ කරගෙන ඒ නිෂ්පාදන කරමින් නොයෙක් නොයෙක් නිරූපණ ඉදිරිපත් කරමින් තිබිච්ච ලෝකේ අර අභාවයට යන සමා සමය වෙනකොට අර ක්‍රියාකාරී වේග එක්තරා ප්‍රමාණය ඉක්මවල වැඩ කරන්න යනවා ඉක්මනින් ඒ රප්තිය වැඩි වෙනවා. වැඩි වෙනකොට අරවට වැඩ කරන්න බැරුව යනවා. ඉක්මෝපු මට්ටමක් ගන්නවා. අර සාමාන්‍ය සම මට්ටමක් තිබුණ කාලෙදි අර විදිහට වෙවුවා. ඊළඟට අර වැඩ කරමින් වැඩ කරමින් ගිහිල්ලා ගිහිල්ලා ඒකෙන්ම නිෂ්පාදනය කරන වේග ප්‍රමාණය වැඩි වෙනකොට ඔන්න කාටත් රත් වෙනවා. ලෝකේ හැමතැනම රත් වෙනවා. දැන් ඔන්නේ සමේ එන්නේ. දැන් හැම වෙලේම කාටත් රත් වෙලා මිනිසුන් දසත් වෙලා සතුන් දසත් වෙලා මේ ගිවියන් වෙලා ඉතින් ගිවියම් වෙච්ච වස්තු වලින් කරන වැඩ තමයි කරන්නේ. ඔන්න දැන් හිතා ගන්න පුළුවන් දැන් ඔන්න ලෝකයේ නැති වෙන තැනට ආරම්භය සීමාව ඉක්මවලා රත් වීම නිෂ්පාදනය වෙලා. ඒ නිෂ්පා ඔහොම වෙලා අන්තිමට වැඩ කරගන්න බැරි උෂ්ණත්වයක් එනවා. ඒ උෂ්ණත්වය අපටත් එනවා. ඒක හැමදාම අපට සබහා ධර්මයෙන් පෙන්වනවා. මොකක් අවශ්‍ය වෙගෙන එනකොට රත් වෙලා ගිනියම් වෙලා කෙලස් වල බලපෑමෙන් ඕන්න වැඩ කරන්න බැරුව ඕන්න අපි ඇලවෙන. කොහාට හරි කොයි හරි වැටෙනවා. తాවකාලික වැටිල්ලක්. ඒ తాවකාලික වැටිල්ල ලෝකෙද නැහැ. ලෝකේ හැම වෙලෙම අර ආකාරයෙන් ක්‍රියා කළා ක්‍රියා කළා අපි ඉතින් මේ ජීවි වස්තු නිසා අර විදිහ වෙනස දැනෙනවා. ඒ මේක ඉතින් අර සවිඥානික නෙමෙයි අවිඥානික වස්තුවක්. නමුත් ක්‍රියාකාරීත්වය මෙහෙමයි. එහෙම එහෙම ඇවිල්ලා අන්තිමට ලෝකයේ තියෙන සියල්ල ලෝක ස්වභාවය යටතේ පැවතුණා නම් ඒ පැවතිච්ච සියල්ලම නැති. නැති වෙනකොට කියන්නේ ඒකෝ දති භූතං කිවි එක්තරා ජල ස්වરૂපයක ජල ස්වરૂපයක භූතං භූත කියලා කියේ මොකද්ද දැනීමක් ලබා දෙන ඔච්චර. ඒකේ ජලෙත් නැහැ. ජලයේ තියෙනවා නම් ඒකේ තියෙන්න ඕන රසායන. ජලයේ නෑ. එදා තියෙන ත ලෝකේ ඒ ඒ ඒ ඒ කියන්නේ කක්ෂය ඇතුලේ ඒ කක්ෂය ඇතුලේ ඒ ක්‍රියාකාරී අයිතිවාසිකම් වලින් නිෂ්පාදනය වෙච්ච ඒවා කොහොමද තුනට පස්සේ ඒක ඇතුලේ ජල හා සමාන ස්වરૂපය මතේ ජලය තියනවාද කියලා අහුවොත් බුදුහාමුදුරු කියන්නේ ජලය තියෙනවා ජලය නෙවෙයි ජල ඒකට පෙන්වන්න පුළුවන් නිදසුනක් වශයෙන් අර ජලයෙන් ලැබෙන දැනීම සීතල වගේ ඒ දැනීමට සමාන ස්වરૂපයක් ලෝකයේ ඇතුලේ අර කක්ෂය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අකර්මණ්‍ය ශූන්‍ය ශූන්‍ය කියලා කිව්වොත් මොකද්ද ශූන්‍ය උනේ? ශූන්‍ය කියලා කියන්නේ එකක් නැහැ. දැන් මෙතන ශූන්‍ය කියන්නේ හිස්නේ. හිස් උනේ මොකද්ද? එතකොට මොකක් හරි ඉස්සලා තියෙන්නේ. ඒ කියන එකක් නැත්නම් මොකද්ද හිස් කියන්නේ? දැන් පෙට්ටිය හිස්. පෙට්ටිය තිබිච්ච නිසා හිස්. පෙට්ටිය නැත්නම් මොකද්ද හිස් කියන්නේ? හිස් කතාව කතා කරන්න බෑ. අකර්මණ්‍ය. කර්මන්නේ නෑ. වැඩ කරපු අක්කෝ නැවතිලා. අකර්මණ්‍ය කියලා මොකක්ද? එතකොට හ්ම් ඔය තත්ත්වය එනකොට තේන සමය අන්ධකාරෝ අන්ධකාර මීතිය අන්ධකාර මීතිසා අන්ධකාර අන්ධකාර මීතිසා මෙන්න කොච්චර බුදුහාමුදුරු මහන්සියලා තියෙනවද මේ ලෝක නැති වෙච්ච ඒ කාලේ මිනිස්සු නැහැ සත්තු නැහැ මුකුත් නැහැ ගස් ගල් ඒවා මුකුත් මේක තේරුම් කරගන්න බොහෝ සමහරු ලෝකේ ඔක්කොම වතුරෙන් පිරියන්නේ. එහෙම මොකද ලෝකෙ හිටින්නේ? එතකොට යමක් තියෙනවා ලෝකෙ. නැති වෙලා නැහැ. ලෝකේ වතුර ටිකක් වතුර තියෙන වතුරත් ලෝකේ තියෙන කොටසක්. ලෝකෙ නැතිවලේ කියන්නේ නම් වතුරක් නැති. ඉතින් වතුර තියෙනවා නම් ලෝකෙ නැතුනේ කියන්න බෑ. ඒක නිසා වතුරක් නැහැ. නමුත් මේක තේරුවා වතුර දැන් පිරී ඉතිරෙනවා ඊට පස්සේ ලෝකෙ හැදෙන හැටි ඉතින් කිව්වා බොහොම ලස්සන. කොහොමද? අගනිෂ්ඨ බ්‍රහ්ම ලෝකේ ගාවට වතුර යනවා. දැන් ඔය පිටාරේ ගලපුවාම මේ මේ පාරවල් යටේ අන්න ඒ වගේ අගනිෂ්ඨ බ්‍රහ්ම ලෝකේ පඩිය ගාවට යනවලු ඒ වතුර. යහම් බ්‍රහ්ම ජීව රාජා බලනවා මේ ලෝකේ. විනාශයලා ඒක නිසා අවහනට තියාපු නෙළුම් ඇට තියෙනවා යාගා. නෙළුම් බිත්තර ඇට. එයින් එකක් දානවා. ඈ ඔව්ව ඔව්ව මේ සඳහන් වෙන්න ඕන අපේ පපුවල. මොකද ඒ අපිට වැරදුනේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක එනවලු අර වතුරේ මෙහෙම මෙහෙම මෙහෙම. ඕ මීට ඇතක්ම කෝටි ගාණක් එන ගමන් පාසි බැඳිලා ඒ පාසිය වට වෙනවා. බොහොම පළල්. පළල් වෙච්චා එයාගේ පාසිය පළල් වෙනකොට යන්න බැරුව නවතිනවා. ආන්න පොළොම තියෙන හැටි. එනවා බොහොම ලේසියි. නැවුළු නරක ඉන්නේ මේ අපේ ආභස්සර කියලා කියේ ගියේ අපි තේරුවා එක ආභස්සර කියන්නේ ගිය පාර අපි මහත්තයා කියන්නේ ආ මේ අර දවය මොකද කියන්නේ ඇතිල් වෙනවා කියන්නේ මේ එකට ස්පර්ශය අපි ගමු ස්පර්ශය කියන්නේ ඒ ස්පර්ශය මෙහෙම කිට්ටු වෙන්න වෙන්න තමයි රත් වීම නිෂ්පාදනය වෙන්නේ. එතකොට අමාරු මේ මේ රත් වීමක් තියෙන නිසා යම්කිසි විවිධත්වයක් යම්කිසි අමුතු පීඩන ස්වરૂපයක් මේ ආවශ්‍යර කියන්නේ ඒ එකට සම්බන්ධ වෙමින් ඇලිච්ච ඇලෙමින් ක්‍රියා කරපු එක ඈඩ් කරනවා ඈඩ් වෙනවා ඈඩ් මේ සත්තා කියලා කිය මොකද්ද ඇලෙන එකටයි සත්තා කියලා කිය මේ සත්තුන්ට නෙමෙයි අපිට හත්වේ කියන්නේ පස් පැත්තකින් ඇලෙන නිසා. ඒකයි ඒකට නේද? එතකොට අර ආවශ්‍යර සත්තා ආවශ්‍යර සංවත්තනිකා කියලා කිව්වේ අර කියන්නේ උෂ්ණත්වය නිෂ්පාදනය කරමින් নানা ආකාරවල හැඟීම් පහළ කිරීමට තියෙන උෂ්ණත්වයේ වෙනස පෙන්වන ධර්මයට ඒ උෂ්ණත්වය නිෂ්පාදනය නොකරන් නොවන දෙනට අරවය ඇත්තේ. ඒත් ඇලීම තියනවා කියන එකකට එකක් ආකර්ෂණය වෙනවා. මොනවද මේ ආකර්ෂණය වෙන්නේ කියන්නේ? අපි ගත්තොත් ඇටම් එක පරමාණුව අර ඒකේ තියෙන <clears throat> පරමාණු කොටස් ඉලෙක්ට්‍රෝන ආදී ඒවා ප්‍රෝටෝන ආදී ඒවා ඈත්ෙනවා. ඈත්ෙච්චාම මේක ඇතුලේ ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක සුලිය විතරයි. සුලිය සුලි දෙක ඈත වැඩ කරනවා. නමුත් මේක ශක්තිය නිෂ්පාදනය වෙන්නේ නැහැ. හ්ම්. ඈත්වීමට පිටු වෙන අනිත් එක ඈත්වීමට හේතු මේ දික්කසාද වෙන්නේ මොකද? වැලියෝ පාවිච්චාම පුරුෂයා පාවිච්චා. ඒ වගේ මේ ඇලෙන්න ඕනේ නැති ඉස්තම ඈත් වෙනවා. මේක දික්කසාද වීම. නීතියෙන්ම අයින් වෙනවා. තේරුණාද? තේරුණාද? ඇදිලා ඇති වෙච්චාමයි අයින් වෙන්නේ. ඉන්නේ කතා කරන්නේ නෑ. ඒ කාන්දම් ශක්තිය ඇලීම නවතිනකොට නවතිනවා නෙමෙයි කාන්දම් ශක්තිය අඩු වෙනකොට ඇලීම නවතිනවා. කාන්දම් ශක්තිය ඇලෙව්වේ. කාන්දම් ශක්තිය නිෂ්පාදනය වෙන තරමට ශක්තියම නැති නිසා එන්න එන්න එන්න එන්න ඒ ප්‍රමාණය කාන්දව හැදෙන්න ඒකේ ඒකේ අතිවාරම ඒකේ භූමිය උෂ්ණ උෂ්ණත් වෙන විද්‍යුත් කාන්දම් හැදෙන්නේ නැහැ. දැන් මෙතන කාණ්ඩම් නිෂ්පාදනය කරන ශක්තිය අංකුරන්ට වයසක් තියෙනවා කියන්නේ. ඒක අඩුවෙන් අඩුවෙන් අර ඒක තේරුණා. ඔව්. ඊළඟට ඔන්න මේ අන්ධකාරය පිළිබඳව කිව්වේ මොකද්ද? අන්ධකාරය කියලා එකක් නැහැ. අන්ධකාරයෙන් නම් දවාලකුත් තියෙනවා. අන්ධකාරය නෙමෙයි. ඒකට දැන් අන්ධකාරය කියන්නේ දැන් අපි ඇහැට ඒ අර ආලෝක තරංග ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා තිබිලා ආලෝක තරංග නොයන මට්ටමට ආපුවාම මේ අන්ධකාරයේ ආලෝකයේ එක්තරා ප්‍රමාණයක් තියෙනවා. අන්ධකාරේ ආලෝකයේ එක්තරා අපට එළියක් ගන්න ප්‍රමාණයට ආලෝකය නැති එකයි අපි මේ අන්ධකාරය කියන්නේ. එතකොට දැන් සමහර දැන් කන්නඩි අලුත් උපකරණ හදලා තිනවා මේක හැර දාපුවාම ඔක හොඳට එළිය පේනවා. මිනිහා පේනවා එයා පේන්නේ අනිත් පිසුණක් පේනවා. එතකොට මේ එළිය දෙන්න පරම උපකාරයක් නැති නිසා තරංග වැඩ කරනවා එළියක් ඒ එළිය දෙන්න ආලෝකය මෙහාට ලැබිලා නැහැ. ඉතින් නිකන් අර කළු තරංග වැඩ කරනවා. ඒක නිසා යා කියනවා අන්ධකාරය දැන් පේන්නේ නැහැ. පේන්නේ නැති කියන්නේ එයාට පේන්නේ නැහැ. නමුත් එයාට අන්ධකාරය පේනවා. මෙතන පේන අන්ධකාරයක් නෙමෙයි කතා කරන්නේ මේ අන්ධකාරය පිළිබඳව මේ කියන එකෙන් පෙන්වන්නේ පේන අන්ධකාරයක් නෙමෙයි අන්ධකාරයකට යම් කිසි කෙනෙක් ඇතුල් වුණා නම් එයාට බලන්න ආසාව තියෙනවා පේන්නේ නැහැ කියන එකයි අන්ධකාරය කියන්නේ. බලන්න ඕනකම තියෙනවා පේන්නේ අන්න බලන්න ඕනකම තියෙනවා පේන්නේ නැහැ පේන්නේ නැත්තේ මොකද පොයින් පෙන්නන දේ එතන නැහැ. පෙන්නන දේ එතන නැහැ. දැන් පෙන්නන පෙන්නේ තරංගෙහි දැන් මේ තරංග නැහැ. තරංග හැදිලා නැහැ. තරංග හදන්න පරමාණු නැහැ. ඉතින් ඒක නිසා දැන් මෙතන නැහැ මොකද බලන්න. ඒකත් නැහැ. ඔන්න. එතකොට දැන් ඔන්න ඒ අපේ අපේ හැඟීමක් අපි කිව්වේ. එදාට කවුරුත් ඔකට කවුරුත් නැහැ එතන ඇත්තෙත් නැහැ මොකෙක්වත්. හිස්කමී කියලා කතා කරන්න බෑ. බෑ. ඒ වචන පටලෝ ගත්තොත් අර ඇටි දාන්න වෙන බ්‍රහ්ම ලෝකේ ඉඳලා. මේ අඩු කොල්ල තියෙන්නේ මේ පෙන්වීම මොකක්ද දන්නවද? ගැලවි ගැලවි යන හැටි වෙන්නේ. මේ පෙන්වී කොහොම තීරුවේ කියන එක නෙමෙයි. ගැලවි ගැලවි යන හැටි පෙන්වන. ඉතින් පෙන්න පේන්න බෑ. දාර යම් යම් දර්ශනවල පෙන්වන්නේ. ඒක ඉක්මනින් වෙච්ච දේ හිමීට මේවා කරලා පෙන්වනවා මෙන්න මෙහෙමයි ඒක උනේ ඈ කට ඇරුනේ මෙහෙමයි දත වැදුනේ මෙහෙමයි ඈ කියලා පෙන්වන. ඒක අන්න ඒ වගේ කම මේ බුදුහමතු කරන්නේ. ඒකේ ස්පීඩ් එක අඩු කළා අපිට බලා ගන්න මෙන්න ආවශ්‍යක සංගතනිකා කියලා මෙන්න මෙහෙමයි අයින් වෙන්නේ. මේ අයින් ගලා අතු සීමාවක් ගියාම මෙන්න මෙතෙන් දෙනවා. එතකොට මේ தত্ত্বය මේ தত্ত্বය තව ටිකක් ඒ ස්වરૂපේනකොට ඇලීමක් නැති තත්ත්වයක් ලෝකේ පටන් ගන්නවා. ලෝකේ ඇති වෙනවා. ඇලීමක් නැහැ. ඒ ඇලීමක් නැත්නම් මොකද? කාන්දව. කාන්දට උනා කරන සී උෂ්ණත්වය නැහැ. උෂ්ණත්වය නැති නිසා කාන්දුම නැහැ. කාන්දන නිසා හැදෙන්නේ නැහැ. අන්න මේ කියන්නේ මේ ලෝකෙ කැඩෙන හැටි. කැඩිච්චහම තියෙන තත්ත්වේ. ඊළඟට න ඡන්ද සූර්යෝ පඤ්ඤායති. ඡන්ද සූර්ය. ඇයි මේ බුදුහාමුදුරු කියන්නේ කියන්න බෑ මට. බුදුහාමුදුරු කියනවා මට බෑ. ඡන්දට සූර්ය දෙන්නට මොකද උනේ කියලා කියන්න මට බෑ. එලාට කොහේ දෙන්න කියලා කියන්න මට බෑ. බැරි මොකද? ඡන්දය සූර්ය කියලා කිව්වේ මොනවද? අර බැඳීම් ස්වરૂපවලින් නිෂ්පාදන යම් යම් දේ ගොනු කළා රසායන ගොනු කළා රසායන ඉස්සෙල්ලා හදලා ඒ රසායන එක්කල්ස් වෙලා මේ කියන ඡන්ද ශීත වස්තුවක උෂ්ණ වස්තුවක සූර්ය කියලා දෙකක් ලෝකේ හැදිලා තිබුණා දැන් ඒකට මොකද උනේ ඒකට වල් කියන්න ඕන අර ඇලීමයි ඇලීම නැති නිසා ඒවා නිරුද්ධ වෙලා ඒවා පුළුවන්කාරකම් නැති වෙලා චන්ද්‍ර සූර්යෝදයන්ට මොකද උනේ කියලා මට කියන්න බෑ. බැරි කියන්නේ උන්වහන්සේ කියනවා නැති උනේ හේයයි. අපිට කියන්න පුළුවන් ඒක. නෑ මේ උනේ කියලා මට ඒක ගැන පැනවීමක් කරන්න බෑ. පැනවීමක් කරන්න බෑ මොකද? ඒක දැන් හැදි හැදි තිබිච්ච එක හැදිල්ල නැවතිලා. ඒකයි ඒ කියන්නේ. එතකොට චන්ද්‍රය හැදි හැදි තාම තියෙන අර කොළය ගැන කිව්ු නීතිය උඩ වගේ. තේරෙනවද? කොළය ගැන කිව්වාගේ ඒ කොළේ ක්‍රියාකාරීත්වය කුඩ ඉදිරිපත් කරපු නිරූපණයක් මිස කොළය කියලා එකක් නැහැ. බුදුහාමුදුරු කියන මට චන්ද්‍රය කියලා කෙනෙක් කියන්න බෑ. සූර්යය කියලා කෙනෙක් කෙනෙක් කියන්න බෑ. මොකද ක්‍රියාවකින් හදපු යම් කිසි නිරූපණයක් විරුපත් කිරීම ක්‍රියාව නැවතිලා ඒක නෑ දැන්. ඒ පෙන්නපු එක දන්නේ නැහැ. දැන් අපිට කියන්න බෑ දැන් දැන් මේ අය ටෙලිවිෂන් බලනවා කියන්නේ ඒ ටෙලිවිෂන් එකේ අර චිත්‍රයක් ඇවිල්ලා යනවා. ඒ චිත්‍රෙට මොකද උනේ කියලා කියන්න බෑ කාටවත්. ඒ චිත්‍රේ කෝ කියලා කියලා කාටවත් කියන්න බෑ. ඒ මොකද ඒ චිත්‍රය යම් කිසි කාන්දම් ශක්තියකින් නිෂ්පාදනය කරලා දීලා කාන්දම් ශක්තිය ආයි වුණාම ඒක අයිති කාන්දවටයි නැතු චිත්‍රය කියලා එකක් නැහැ. හරි? තේරුණා? චිත්‍රය කියලා. එතකොට එහෙම එකක් නැහැ. අනාත්ම කිව්වේ ඒකයි. ඔය බුදුහාමුදුරු තනි වචනකින් අවුරුදු දහස් ගණන් තිස්සේ එන වචනය. අනාථ. මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ඕක කෙටියෙන් ගියා දානවා. එහෙම කිව්වහන් ඉතින් කිසි වැඩක් නෑ ඒක නිකන් වචනයක් විතරයි. නමුත් ඡන්ද සූර්ය කියලා දෙන්නේක් නෑ ලෝකේ. ක්‍රියාවක ප්‍රතිඵලයක් විතරයි. ඔන්න පෙන්වන්නේ ඕකයි. ඈ කොළේ කියලා එකක් නෑ. ඈ ඒ ක්‍රියාවක ප්‍රතිඵලයක්. මේ මහත්තුරුයි කියලා කවුරුත් නෑ. ඔය ක්‍රියාවල් වල ප්‍රතිඵලවල ප්‍රතිඵල ඒ විශ්ින් ක්‍රියාව විශ්ින් ඉස්සරහට ඉදිරිපත් කරන හැඩයක් විතරයි පාටක් විතරයි යම් කිසි දර්ශනයක් බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ නපන්න ඇති කියලා කිව්වේ මට කියන්න බෑ චන්දසුරියට මොනවද උනේ කියලා චන්දසුරිය කියලා කාටද කිව්වේ චන්දසුරිය කියලා එකක් නෑ අර ක්‍රියාකාරීත්වයකින් නිරූපණය කරපු එකකට අපි චන්ද්‍රයයි මේ සූර්යයයි කියලා. ඊළඟට කියනවා නමාස අද්දවාස පඤ්ඤාය. මාස අද්දවාස මාසෙ ඉගෙන හොකට. බුදුහාමුදුරු කියන මට මාස මාස පිළිබඳ මට මොකද උන්නේ කියලා වට කියන්න බෑ. මොකද මාසය හැදුනේ මොකෙන්ද? මාසයදනේ සූර්යයාගේ. නැත්තම් චන්ද්‍රයා. චන්ද්‍රයාගේ ගමන ගණන් ගිලවන එකට මාසය කිව්වා. භාගයට කිව්වා අර්ධ මාස සුට්ටු. එතකොට මේක චන්ද්‍රයාටයි. මට මාසය කියලා එකක් නැහැ. මට කියන්න බෑ මේ ඒ මාසවලට මොකද උනේ කියලා. ඒක අහපන්. ඒක අහන්න ඕනේ මේ චන්දරයා. චන්දරයාට මොකද උනේ කියලා. අර කාන්තවින් අහන්නේ. මේකේ ක්‍රියා කරපු ක්‍රියාකාරීත්වය අහන්නේ. එතකොට අයිතිකාරයෙක් නැහැ. ඕකට කියනවා නම්. කිසි ආගේ හිතට කවුරුත් නැහැ වෙලේ. ඒ කියන්නේ ඇලීමක ක්‍රියාකාරීත්වයක්. ඊට ඉස්සෙල්ලා මිනිස්සු මැරිලා ඒකට අවුරුදු මයිතර ලක්ෂ ගණනකට කලින් මිනිස්සු මැරිලා උන් උන් එක එක තැන්වල ගිහිල්ලා ඒවයි පදිංචි වෙලා ඉදනුත් තරන් ඒවා ඉවරයි. දැන් මේ ඊට පස්සේ අවුරුදු ලක්ෂ ගණනකට පස්සේ සිද්ධියක් මේ කියන්නේ. ඇලීමක් විතරක් මේ පෙන්න. අරව කලින් ගිහිල්ලා. කලින් ගිහිල්ලා ඉතින් කරපු කරු කර්ම වලට අනුව සමහරව පාවල් වල සමහරුන් සමහරුවෙන් ගිහිල්ලා මේ යම රජුන් දරදී ආදීන අඩුව යම් යම් වර ගන්න. මේ සමහර තැන්වල එනවා මාස ගානක් දර්දියා දලා වරන් අරන් ආවේ කාටද අර එක කෙනෙකුගේ බෙල්ල විකණ්ඩ ආවයි කියලා එක්කෙනෙක් කිව්වා. තම රජුවන්ගේ වරයක් අරගෙන ඔයා මරන්න. ඉතින් එන්නේ විදිහේ වැඩවලටපත් වෙලා අය අය. ඊට පස්සේ අවුරුදු දිරාගෙන යන ලෝකේ අවසාන දිරිල්ල ගැන මේ කතා. මම පිරස්තින කියලා කිව්වේ සත්‍යය කොටසක් නේ. ඇලීම නැති වුණාට පස්සේ කොයි මොකෙන්ද හිටින්නේ මේ ඉරවත් නැති වෙනවා හඳක් නැති ඔය ඔක්කොම හදලා තියෙන්නේ ඇලී මේ පෙන්වන්නේ ඉතින් අපි එන්න ඕන කොතෙන්ද කියලා මේ සියලු එක හැදුවේ ඇලීමයි කියලා බුදුහාමුදුරුව ඔප්පු කරන්න මේක අරගෙන එනවා තේරුණානේ තිරක් තියෙනම උන් හැබැයි ඒකට පිළිතුරක් අපි දෙන්න ඕන මොකද්ද මේ ශක්කල මේකට කියනවා බහුල් ශක්කල කියලා. මොකද රසායන සංයෝගය බොහෝම හොඳට හැදෙන්නේ හැදෙන මෙවැකට තමයි වස්තුවට තමයි මගුල් සක්වල තවත් අනන්ත අප්‍රමාණ සක්වල ඒ සක්වල වල මේ අයියලා ටික ඉතින් ඒ තැන්වල පුළුවන් සමහර ඕස්ට්‍රේලියාවට ගියා සමහර නිව්සීලන්තෙට ගියා පුළු පුළුවන් ඒ රින්ග ගත්ත ඒ තැන්වල ආඩු අර වෙනකොට දැන් ඉතින් එහාට එලා ඉන්න. ඒ වගේ අපේ අයියලා ඒ කාලේට බය වෙන්න එපා කොහේ හරි අවු වෙනවා. දැන් භෝජනට ඉතින්ද තියෙන අපේ කාලේට අපිට මොනවා වෙයිද දන්නේ නැහැ නෑ නෑ ඊට ඉස්සෙල් බොහෝ කලින් ඒ අපි ගිහලා ඉවරයි <laughs> ඊළඟට නම සද්දමාස න නක්කත් තාරකා රූපානි පඤ්ඤාය නක්කත් තාරකා ඒ නකතරු කියලා කතා කරනවා ඒ මොකක්ද මේ එන්නේ අපේ ළඟට දැන් ඔය එන්නේ අපේ ළඟට කියන්නේ අපේ සම්මත අපේ ළඟ තිබිච්ච සම්මතව වල වටිනාකම මොකද්ද කියලා යම් කිසි හරයක් තියනවාද ඒ සියලු හරයයි මේ ඇලීමට නියත මේ බැඳීමට නියත බැඳීමෙන් නේද මේ ඔක්කොම එතකොට මේ නැක නැකත්තරු ගැන කතා කරනවා ඒ ජෝතිෂයක බොහොම බලවත් විදිහට ශාස්ත්‍රයක් අද වැඩක ශාස්ත්‍රයක් ඒක බොරු නෑ ඒක නියම විදිහට කිනකොට මේ මොකද්ද නැකත් කියලා නැකත් කියලා කිව්වේ ඒ තරුව <clears throat> අර හැදමින් පවතින වෙලාවට හැදමින් පවතින කාල සීමාවේදී ඒ තරුව ඒ එක්තරා අවස්ථාවක ඒ තරුවේ හැදිච්ච ඒ ප්‍රමාණය තුලින් දෙන යම්කිසි රසවිධාරාවක බලපෑම නැකත කියලා. ඒක බොහොම ක්ෂණිකයි. නැකත කියලා කියන්නේ ඒ වෙලාවට ඒ තරුව විහිං අර චන්ද සූර්ය හැදෙන හැටි කිව්වේ ඒ විදිහට මේ තරුව කොහොම ඒ වස්තුවේ රසායනික ආයුධ ඒ වැඩ කරන ගම ඒක විසින් ඒ වැඩ කරන වැඩ කරන වෙලාවට වැඩ කරන වැඩ කරන ක්ෂණයක් පාසා ශරීරයෙන් එන ඒ හැදී සකස් වෙන දේවල් තුලින් නිකුත් වෙන දේවල් හොඳක් තියෙනවා නරකක් තියෙනවා එයින් අර ශාස්ත්‍රඥයෝ ඒ ශාස්ත්‍රයට බලලා අන්නහවල් වෙලාවට අන්නහවල් තෙන්ට ඒ නැකත තරු ආපු හැටි අහවල් වෙලාවට නිකුත් කරන රශ්මියක් බොහොම හොඳයි කියනවා. ඒ වෙලාවට පොල් පැලේ හිටෝපන් කියනවා, මක් හරි කරපන් කියනවා. නෑ ගෙටරින්ගපන් කියනවා. ඉතින් <clears throat> ඒක ක්ෂණයක් වෙන වැඩක්. ඒක මේ ආ පොඩ්ඩක් ඉන්නවා මේක කියලා කරන්න බෑ සමහර විට එකට ගිහින්. එන්නේ ඒ දහදුරවදාන මේ අපි බොහොම ප්‍රයෝජන ගත්තා. තාම වැදගත් ප්‍රයෝජන ගත් දැන් බෝසත්ත්ව උපන් අවස්ථාව පුදින අවස් පිළිසිඳිච්ච අවස්ථාව ගැන ගලම් බල්ලා තමයි ලෝකේ මහා ශ්‍රේෂ්ඨ උත්මේ පහළ නැහැ කිව්වේ. ඒ මොකක්ද මේ නගත් ගැන දන්න අය කිව්වේ. ඒ මොකක්ද ඒ වෙලාවට ලෝකේ පහළ වෙන වස්තුවේ අර ආකර්ෂණයේ පෙන්නනවා හොඳ වෙලාවක් හොඳ වෙලාවට පහළ වෙන්නේ හොඳ ජීවි. ඉතින් මෙතන මේ නක්කත් නකත් ගැන කතා කරන්නේ ඒවා වටිනාකමක් තියෙනවා. නෑ ඒක දෙන එක. පස්සේ එළවලා අපි ඉංග වැඩ ගන්නවා මිසක ඒක පවතින එකක් නෙවෙයි නැකතේ කියලා එකක් නැහැ. ඒකේ අවස්ථා දැන් අපි කියමු මේ පෙරහැරි කියලා එකක් නැහැ. මිනිස්සු පෙළ දාලා පෙළ ගස්සලා හේවිසිය දාපු ඇති අන්න ඒකට අපි නිකන් පෙරහැරි කියන්නේ. බැරි වෙලා හේවිසිකාරයෝ වාඩි වෙලා අර මිනිස්සු ගෙදර ගිය කොහොමද පෙරහැරි? ඒක නේ කවුද පෙරහැරි? පෙරහැරි කියන්නේ අර මිනිස්සුන්ට කියන අර එකක් කියන නම දැනන්නේ. අන්නේ ඈ මොකක් මාසේ දී පරිසම්පිත ආකාරයට මාසේ දෙන්නා මොන සිංහලයි පාලි දෙකම කතා කරන්නේ. කිං කරිස්සන්ති තාරකා. මොනවාද තාරකා වලට කරන්න පුළුවන්? නේද? ඒක සිංහලෙන් කියන ඉවර. මේ මේ තාරකා වලට මොනවද කරන්න පුළුවන් තාරකා කරනවා නෙමෙයි තාරකාවේ ඒ වෙලාවට සිදුවෙන දේ අපි පිළිගන්නවා මිසක තාරකාව කරපු එකක් නෑ. ඒකයි කිං කරිස්සන්ටි තාරකා. තාරකාව කරපු එකක් නෑ. දැන් මහත්යර කියන්නේ බෑ මහත්යයි ඔය කතා කළේ කියලා. ඒ මොකද? වහා මේම ආගෙන ඉන්නකොට ඇතුලේ රත් වෙලා ග්‍රන්ථීන් වැඩ කරන්න පටන් ගත්ත දැන් ඒ වෑන් එන කැක්කුම නිසා කිංකරි සම්ති කියන්නේ සිද්ධ වුණා. ඒ ග්‍රන්ථීන් වල බලපෑම මිස ඈ ග්‍රන්ථීන් වල බලපෑම මිස බය කතා කළේ නෑ. ඒ වගේ රහතන් වහන්සේලා කතා කරන්නේ. ඊටම අවශ්‍ය දේ සිද්ධ වුණොත් එයාට යාවතක් කරන්න සාගොන්නෝෂය කතා. ඒ මොකද අර නොහික්මුණු විදිහට ගම්තිං වැඩ කරන්නේ නැහැ උන්වහන්සේලා. ඒවා ඔක්කොම පාලනයක් යනවා. මේ ගම්තිං රත් කරන විදිහට උන්වහන්සේලා ගිනියම් වෙන්න අපට ගිනියම් වෙලා ගෑලා යනවා. ලයි න උතු සංවච්චර පඤ්ඤායති ඍතු අවුරුදු වර්ෂ දැන් කියන ඉර්තු තුනක් අපේ බෞද්ධ ක්‍රමයේ හැටියට දැන් ඉංග්‍රීසි ක්‍රමයට හතරක් දෙන මේ ඉර්තු මේ වර්ෂ අපි බෙදාගෙන ඉන්නේ මේ අපි බුදුහාමුදුරුවෝ මේ අපේ ගාවට එන්නේ කියන්නේ ඕනෝකයි මේ අපේ සම්මතවල තියෙන වැඩක් තියෙනවා ප්‍රයෝජන මේ ඇත්තක් තියෙනවා නෑ ඒක වෙන් කරන්න බෑ ඒක විසින් නිරූපණය කරනකොට නිරූපණය කරන එක අපි බලාපොරොත්තු වෙනවා ඒක ඒක සකස් වෙන වෙලාවට අපි ඒක පිළිගන්නවා. නැතු එහෙම එකක් ලෝකේ නෑ. අවුරුද්දේ කියලා එකක් නෑ. අවුරුද්දේ කියන්නේ දවස් 365කින් හැදෙන එකක්. දවස් නැත්නම් අවුරුද්දක් නෑ. දවස් හැදෙන්නේ චන්ද්‍ර සූර්ය දෙන්නගෙන් දවස වෙන් වෙන්නේ. ඒක ඒක නැත්නම් කෝ උත්සංගත. ඒතර අහවල් ඊර්ත්‍රිජ මෙහෙමයි, අහවල් ඊර්ත්‍රිජ මෙහෙමයි. අහවල් ඊර්ත්‍රිජ උෂ්ණය මේක සමසීත සීතයි. ආදි වශයෙන් මේ ඊර්ත්‍රිජ තුන ගැන කතා කරනවා. හේමන්ත ගිම්මාන වස්සාන කියන. නමුත් ඒවා කිව්වට ඒ මොනවද? ඒ කාල සීමාවට අර සූර්යාගේ චන්ද්‍රයාගේ ක්‍රියාකාරීත්වයෙන් දෙන අයිතිවාසිකම අපි පිළිගන්නවා. ආ දැන් මෙන්න මේ කාලේ සීත කාලේ. ඒ මොකද එදාට ඒ සූර්යාගෙන් දෙන්නේ නිකුත් කරන්නේ චන්ද්‍රයාගෙන් නිකුත් කරන්නේ අර විදිහට තාප්පයක්. ඒකයි. නැතු ඍතු සංගත සංවච්චර කියලා එහෙම එකක් වෙන් කරන දෙයක් නෑ. ඒවා ඔක්කොම ඇලීමේ ප්‍රතිඵල වලින් හැදිච්ච යම් යම් නිරූපණ යම් යම් සිද්ධි මිස මේ එකක්වත් අහවල් එකේ කියලා කියන්න බෑ. ඔය ඔක්කොම ඇලීමටයි. හ්ම්. පැනිදිද? නෑ. මේ වෙලාව නිදා ගන්න හොඳ නෑ. මේ හැමදාම හන්දම් වෙන්නේ. <clears throat> ඉත්තිබුමා නපඤ්ඤාය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයක් නැහැ. දැන් මේ කාලේ මේ කියන්නේ නැතිවෙච්ච ඒවා ලෝකේ තිබිලා ලෝක නීතිය යට ලෝක නීතිය යටදී ලෝක නීතිය කියන්නේ අර පෙරලිය යටතේ පෙරිච්ච ඒවා බුදුහාමුදුරු මතක් කරනවා දැන් නැතිුනේ මොනවද අර තමසලා කී කී හිටියා නේද ස්ත්‍රිය පුරුෂයාය හඳය තරුය නැක්කත් ඒවා කොහොමද දැන් නැහනේ කොහේ ඒවට මොනවද උනේ කායෙන් දහන්නේ කිසි කෙනෙක් නැහැ එතකොට ਉਹ හැදීකුණු හැදුනේ අන්නාරකේ. ඒකයි මම ඈඩ් කරලා පෙන්වුවේ ආවස්ත්‍ර කියලා. ඒක අවශ්‍ය වෙච්ච මට්ටමට ආවම චාන්ද්‍රයත් නෑ සූර්යයත් නෑ ආභාස්යත් නෑ අම්මන්නිත් නෑ මිනිසයත් නෑ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂම එතකොට ස්ත්‍රී කිය කාටද මේ එන්නේ මොකටද මේ බුදුහාමුදුරුවෝ එන්නේ ඇදි ඇදි එන්නේ කොතෙන්ද අර බම්නු කිව්වනේ බලා බ්‍රහ්මයාගේ කකුල් දෙකේ යටිපල්ලෙන් ආපියෝ අපි කටින් ආපියෝ කියලා කතා කරන්නේ. මෙයා බුදුහාමුදුරුවෝ කියනවා ආරය ඉස්සරහා තියන්න. එහෙම එකක් ලෝකේ තියෙනවනේ පේනවා නේද මේ සිද්ධීන් දේශ බලනකොට මේ ඒකේ විද්‍යාව දේශ බලනකොට කවුද කාටද පුළුවන් කටින් හෝ කකුලෙන් හෝ වෙන කොතනින් හරි මොකක් හරි කරන්න බෑ ඒක ක්‍රියාකාරීත්වය ඒක සිද්ධියක ප්‍රතිඵලයක් විතරයි. ඒකට ඒක නිසා ස්ත්‍රී කියලා ගත්තේ කවුද? පුරුෂය කියලා ගත්තේ කවුද? ඒ අර ඇලීම් වල අඩුවැඩිකමක් තන තියෙන. ඇලීම ඉතාම තද වෙච්චාම යාට ස්ත්‍රී කිව්වා පුරුෂ කියලා කිව්වහම අර එයා ඒකෙන් අර ප්‍රමාණයට වඩා අඩු වෙච්චාම පුරුෂත්වයේ කියන එක එනවා. එතකොට ඔයලා හිතයි අපිට නම් වැඩි ඇලෙන අඩුයි කියලා. බුදුහාමුදුරුවෝ ಜಾති දෙකම අපේ ගාව තියෙන බව කිව්වා. ස්ත්‍රී භාව පුරුෂ භාව. යම් වෙලාවක ඇලුනනම් ඒ ස්ත්‍රී භාවය නීට්ටුවක් හරි තත්පරයක් හරි ඕවට ওই තරම් ඇලෙන්න ඕනේ නැහැ කියලා යන්තම් කංකේන්ද්‍රයක් තිබුණා. අන්න ඒකට කියන්නේ පුරුෂ. එච්චරයි පුරුෂ කියන්නේ අනිත්‍යවට ඔක්කොන්ට පුරුෂ කිව්වොත් එහෙනම් ස්ත්‍රී නෑ. ඔක්කොම පුරුෂය. නමුත් ඇලෙන එක ඇලෙන එක ස්ත්‍රීත්වයට දුන්නා. ඇලීම අඩු වෙන එක පුරුෂත්වයට. ඒකට අපි ළඟ කොච්චර පුරුෂත්වයක්ද කියලා දැන් ඉතින් මැලගන්න කවුරු කවුරුත් ඇත්ත කාට කාට තනියෙන් පුළුවන්. අරයට පුළුවන්. එයා බෙල්ල දික් කරන් බලන මේ මොනවද කියලා. හොඳයි. එතකොට <clears throat> අර ඇලීමේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා කියේ මොකද්ද? අර අපි කිව්වා තදින් ඇලෙන එක ක්‍රියා කරනකොට උෂ්ණත්වයක් එනවා. ඒ උෂ්ණත්වය නිසා උහුලන්න බැරුව තවත් එහෙකට ඇලෙනවා. ඇතුලේ උෂ්ණත්වයක් නිෂ්පාදනය වෙනවා. අර ක්‍රියාකාරී වේගයක් අපලන් තියෙන නිසා ඒ ක්‍රියාකාරී වේගය නිසා නිෂ්පාදනය වෙන උෂ්ණත්වය විහිං අපි කුලප්පු කරනවා ඒක නැතුව බෑ කියන්නේ. ඒක නැතුව බෑ කියන්නේ මොකද්ද? ඒක ආකර්ෂණ ඒකත් එක්ක ආකර්ෂණය වෙන වෙලාවේදී ඒ ආකර්ෂණය කියන බලවත්කම නිසා දැන් රත් වීමක් ඒ රත් වීම හුල ගන්න බැරුව ඈ මේක හුල ගන්න බැරුව අර කෝණේ කියන. ඒ කියන්නේ මුලා. එයා දන්නේ නැහැ. ඒකට කියනවා මෝහය කියන්නේ ඔකට. මොකද? රත්තුන දිශාම කෑ ගන්නවා මිසක ඒකේ වරදක් නෙමෙයි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ රත් වීම අඩු කරපන් කියලා දැනගන්න ඉතින් කල්යනවා හොඳ දැනීමක් තියෙනවා ඒක දන්නේ නැති එක්කන මෙයා තමයි මට මේ කරදරේ දුන්නේ ඔය තමයි ගහන්න ඕනේ කියලා අර්මිනියට ගහනවා මෙතන අඩු කරගන්න තවත් වැඩි වෙනවා ඒකද කියන්නේ මෝහය කියලා අර අර ගහන එකට කියන්නේ අවිද්‍යාව කියලා ඔහොම නෙමෙයි ඒක නිවන්නේ නිවෙන්නේ නැති විදිහට පත් වෙන විදිහට අර ගහනකොට අර වැඩි කරනකොට ඊට කියනවා අවිද්‍යාව ඒ වැඩේ එහෙම කරන්න ඕනේ නෑ කියලා නොපෙනෙන එකට කියන මෝහය කියන්නේ. ඒක නිසා පෙන්න තියන හැමදේම අවිද්‍යාව යුක්තව තමයි වැඩ කරන්නේ. ඒකට ඒ අර ආකර්ෂණික සම්මේ වේගය වැඩි වෙන්නේ අර ක්‍රියාකාරීත්වය වැඩි කම නිසා නිෂ්පාදනය නිෂ්පාදනයේ රත් වීම. එතකොට අපිට රත් වෙනවනම් සත්‍යච්ච හැම වෙලාවෙකම කවුද එතන ඉන්නේ කියලා අපිට තෝරගන්න පුළුවන්. බුදුහාමුදුරන් මහා පුරුෂ කියලා කිව්වේ මොකද? කොහෙත්ම නෑලේ. ඒ ඇලෙන්නේ නැති හැටි කියන්න පුළුවන් දැනීමක් තියෙන නිසා මහා පුරුෂ වුණා. රාතන් වහන්සේලා ඔක්කොම පුරුෂයි. මෙහෙණින් වහන්සේලා රහත් වුණා නම් එයත් පුරුෂයි. කේස් එක ඉතින් හැඩේ තියෙන ඕන ස්ත්‍රී හැඩේ නමුත් ඇතුලේ තියෙන ඇලෙන්නේ ඒකට තමයි පුරුෂය. ඒකට මෙතන වෙන්නනවා දැන් අර ඇලෙමින් තිබිච්ච වර්ග දෙක ස්ත්‍රී පුරුෂ වලට මොකද දුනේ ඇලීම නැති නැතයි ඒවා ඒවා නිෂ්පාදනය කරපියව දැන් නැති වෙනවා. අන්න ඊළඟට මේ විදිහට ආ සත්තානං සත්තානං තේව සංකංගච්ඡ මේ සත්ත්‍ය මේ කියන ඇලීම මේ සත්ත්‍ය කියනවා මිනිසුන්ටවත් මොහොතකට කාකන්ටවත් යන්න එපා මේ ඇලීම කොච්චර දුරට මේව නැතිකරන්න ඇලීම දුර වුණාද කිව්වොත් අර ආකර්ෂණික ශක්තියින් වැඩ කරනවද නැද්ද කියලා ඒ වාට දැනෙන්නේ නැති තත්ත්වෙ තියෙනවා. ඒ ආකර්ෂණික ආකර්ෂණීය උඩානයන් ශක්තිය එහෙම ආකර්ෂණීය විය හැකි ශක්තිය තවත් ශක්තියකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන සිද්ධිය හම් වෙන්නේ නැහැ කිව්වා කොච්චර කාලයකටද අතකෝ වාසෙට්ට සත්තාරං කදාචි කරහච්චි බොහෝ දීර්ඝ කාලයක්. බොහෝ දීර්ඝ කාලයක්. කවදා වෙනවද? කොයි විදිහට වෙනවද කියලා බුදුහාමුදුරුවෝ කියන කතාවට කියලා කිසිම විදිහකින් කියන්න නම් බෑ. ඒ මොකද? ඒව හැදෙන වාරය. හැදෙන හැදෙන සිද්ධිය කවදා ලෝක වෙයිද කියලා බුදුහාමුදුරන් කියන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් බුදුහාමුදුරුවෝ අර බ්‍රහ්ම වෙන්න ඕනේ. ලෝකෙම ආපේ. බුදුහාමුදුරුවෝ එයාසෙන් හැදිච්ච කෙනෙක්. ඒ නීතියත් ඇත්තද? ඒක නිසා බුදුහාමුදුරට කියන්න බැරි එක්වා. කොයි කාලයක නැවත ඉතින් බොහෝ දීර්ඝ කාලයක් <coughs> බොහෝම දීර්ඝ කාලයක් මේ විදිහට ලෝකෙ පවතිනවා. හා ඉතින් ලෝකෙ පවතිනවා මේ ඒ ලෝක පවතින ලෝකේ නැවත වාරයක් මේ ශක්තිය නැවත නිෂ්පාදනය කරන්න බුදුහාමුදුරුවෝ ලෑස්ති වෙනවා. ඒ කියන්නේ මේ දැන් මේ කැඩිච්චාම කැඩිච්ච එකේ හැටි ඔය කිව්වේ. දැන් බුදුහාමුදුරන්ගේ අර වාසිෂ්ඨට කියන්න හදන විද්‍යාත්මක විස්තරයට ඇතුල් වෙන්න දැන් ලෝකේ හැදෙන හැටි පටන් ගන්නවා. හැදෙන්නේ ලෝකයේ දැන් අපි අවසාන වශයෙන් දැන් විද්‍යාඥයෝ පවා තීරණය කළා ඊළඟට ලෝකයේ ඉති විරිසිවරු තීරණය කළා ඊටත් වඩා හොඳට තීරණය කළා ලෝකේ බුදුවරු. මම තීරණය කළේ මේ පරි මේ ක්‍රියාකාරීත්වය මේ මේ කියන්නේ පෙරළි පෙරළි ආශ්‍රේ ස්පර්ශයක් තියෙනවා ස්පර්ශයෙන් රත් වීමක්ම තියෙනවා රත් වීමෙන් රත් වීමෙන් නානා දේවල් නිෂ්පාදනය වෙනවා නිරූපණය ඉදිරිපත් කරනවා මේ රත් වීම නැවත මේ සීතල වෙච්ච ලෝකෙට රත් වීම කොහෙන්ද එන්නේ ඒකයි කොයි කාලේ හැදෙනවද කියන්නේ බැරි කිය අනිසක්කල බාහිර ලෝකෙ හැදිච්ච සක්කල නේ අනන්ත ප්‍රමාණ ඒ වහයෙන් මේ විකාශනය වෙනවෙමින් ඒවා පැතිරෙමින් හිමින් හිමින් ලෝකේ රත් වෙන වේග ඒ තන් වලින් මෙහාට ඇතුල් වෙනවා ඒක කියන ඒක කියනවා බුදුහාමුදුරුවෝ දන්නවා මේ ආවස්සර තත්ත්වයේ සිටින සත්තු මේ ලෝකයේ හැදෙන කාලෙට හැදෙන කාලෙට එක එක්කෙනා ඇවිල්ලා මෙහාට උත්පත්ති වෙන්නේ. ඒ කිව්වහම අපිට හිතෙන්නේ ඔකල්ලගෙන තමයි අර නෙළුම් ගැටේ දිගේ නෙළුම් දණ්ඩ දිගේ බ්‍රහ්මයේ ආබස්සර ගොයියේ එනවලු බඩලාගෙන. නෙළුම් දණ්ඩේ තිබිච්ච කටු ඇහිලා මිස්පිරිතාලෙට කි. අලි කරදරේට වැටෙන. බඩ ගාගෙන එනවලු. අර දණ්ඩ යනවලු කෙලියම අර වතුර උඟක් තියෙනවනේ. ලෙලියු දණ්ඩ ඉතින් වතුර අවසන් වෙනකන් යනවා. ඒ දණ්ඩ ඉතින් ඇතක් කෝටි ගාණක් දුරයි. ඔය දණ්ඩ දිගේ අර පින් කරපු එක්කෙනෙක් ලෙන්නේ. නමුත් දණ්ඩ දිගේ බඩ ගන්න වෙලා තියෙනවා පපු හොරගෙන මොන පිනක්ද? එතනම බොරු වෙනවා. ඉස්සෙල්ලා පෙළ බොරු වෙනවා පල්ලෙහා පෙළේ. ඊළඟ පෙළ බොරු වෙනවා ඊළඟ පෙළේ. ඔක්කොම බලනකොට පෙස් පෙළ පෙළ ඔක්කොම බොරු. අර විදිහේ වදයක් අර බ්‍රහ්ම ජීවි රාජයා කියන් බොහෝම උසස් පින් කරපු කෙනෙක්. අර ඇත්තව එනවනේ අරක හූරගෙන. ඒ වගේ ඉතින් කිසි අනුකම්පාවක්. අන්න දීගස අද්දුනෝ අච්ඡයන රසා පතවින් උදකස්මින් සාමන් රසා පතවින් උදකස්මින් සම්මන්ති. ඒ කිව්වේ පතවි රසේ අර වතුර විචිත තියෙන එක ASCII සම කියන්නේ පැතිරි පවතින සත්‍යයක් කෙනෙකුවා. ඔය මොකක්ද දන්න? අර මම ඉස්සෙල්ල කිව්වා අර ආකර්ෂණික ශක්ති මේ උෂ්ණ වේග නිෂ්පාදන ක්‍රියා කරමින් ඒ ආකර්ෂණයට ඇති සාමාන්‍ය ක්‍රියා ශක්ති කොටස් ඒ ඒ සක්වල වලින් මෙහාට මේ ඇතුල් වෙනවා. ඒකත් එතකොට මේ පඨවි රසය කියලා කියේ මොකද්ද? පඨවි රසය කියලා කිව්වේ ඒක උගන්වන හොඳ ලස්සනට කරා. අර බ්‍රහ්මය ඇවිල්ලා හ්ම් පොළොට අඩිය ගහලා මෙහෙම අත දාන ලෝල බලනවා. රසට කාගෙන කන්න පටන් ගන්නවා. ඊව බව නැතේ දායනා කන්නේ පඨවි රසය. මේ පඨවි රසය කියේ මොකක්ද දන්නවද? ස්පර්ශ වෙච්චහම යම් කිසි දෙකක් ස්පර්ශ වෙච්චාම නිපදවන යම් කිසි වින්දන ස්වરૂපයක්. ඒකේ රත්ති. ඒ රත්තිම හිමින් හිමින් මතකොන්නේකව ස්පර්ශ බොහෝම බොහොම අඩුයි. බොහොම ලාමක ස්පර්ශ ඇති ඇති වෙවි. ඒ ස්පර්ශයක් ඇති වෙච්චාම ඇති වෙන රසය කිව්වේ ඒක ප්‍රතිඵලය කියන්නේ. හැම එකේම රසය උෂ්ණත්වය. උෂ්ණත්වයට වෙන කිසි රසයක් නැහැ. අපි මේ और एक රසයි මේ ඒ උෂ්ණත්වයේ වෙනස් වෙනස්කම් ඒ පෙන්නන. ඔය දැන් සීතල වෙච්චාම මොනම රසක් නැති කියන්නේ ඒකයි. කැම සීතල වෙච්චාම මොනම රසක්වත් නැහැ. ඒ මොකද අර උෂ්ණත්වයේ විසින් අර අපි ළඟ තියෙන රසය අවදි කොල්ලා රස හැඟීම් ලබා දෙනවා. ඒකටයි ඔය රසය කියන්නේ. ඒතකොට රසය කියලා කිව්වේ උෂ්ණත්වය මතු කරන්නේ හිමින් හිමින් ස්පර්ශ පටන් ගන්න. ඒක නිසා ඒ කියන්නේ අරහෙන් අනිත් ලෝක වලින් දෙන උදව්ව කියන්නේ උෂ්ණ උදව්ව එක අර බොහෝම කාලයකට පස්සේ වෙන වැඩක් ඕක මේ ලබන සුමානේ වගේ ගණන් ගන්න එපා. මේ බොහොම කලකට පස්සේ ඒව හිමින් හිමින් හිමින් හිමින් අර ඝනත්වයට පත් වෙවි අර ඈත් වෙච්චව කිට්ට වෙන මට්ටමත් අර බාහිර ලෝකවලින් ලැබෙන උදව්වත් එක්ක මේකට හම්බ වෙනවා. ඒ හම්බ වෙන හම්බ වෙන හැටියට පතරි රසය කිව්වේ කිට්ටු වෙච්ච ධර්මට ශක්තියමකුත් පොඩ්ඩක් මතුවේ. ඔන්න ඕක ටිකක් පටවිලා. ඔන්න ලෝකේ ඔන්න එදා මං නැති කළා. ඔන්න අද හැදෙන තැනට පටන් ගත්තා. දැන් වෙලාව ඉවරයි. 7යි මිනිත්තු 3යි. හැබැයි එකපාරටම දෙන්න නරකයි. මොකද දන්නවද? මේක බහැ ධාරණය කරගන්න. ධාරණය කරගත්තේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් අපට තේරෙනවා අපි මේ යම් යම් ලෝක නිරූපණ වලට අපි රැවටිලා අහවලා මගේ අහවලා අහවලා මගේ අහවලා අහවල් එකයි අර අහවල් එහෙම මොකුත් නැහැ මේ ඇලීමේ ඇලීම වල ප්‍රතිඵල විශ්ින් පෙන්නන දේවල් කියලා අපි ගන්නකොට ගාස්තුරට අපිට සැනසෙන්න කරුණු හිතාගන්න ඉඩකඩ තියෙනවා ඉතින් එතන ශක්තිය තියෙනවනේ ඉතින් ඔන්නෝක දැම්ම බෑ ඉතින් දැන් මේ පටන් ගත්තා විතරයි දැන් මේ දැන්ට කියවෙච්ච යම් යම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මොකද ඇතැම් විට අපි සත්ත්ව શબ્දය එක්ක චන්ද්‍ර සූර්ය ගැන තිබිච්ච හැඟීම් බොහොම තහවුරු වෙලා පෙළඟදී. ඒතර සතයි කියනකොටම අපිට දැනෙන්නේ මොකෙක් හරි කාකෙක් හරි මොකෙක් හරි සතෙක්මයි. ඒ සතයි කියලා ගන්න සතයි කියන නමක් වැටුනේ ඇලීම නිසායි. මේ ඇලීම් ගැනයි මේ කතා කරන්නේ. කීම අවසර අනවශ්‍යයි. අනවශ්‍ය නෙමෙයි කියන්න බෑ. කොයි ගහේද කියලා ඇහුවත් ගහ නෑනේ පෙන්වන්නේ. ආරෝපේ නැත්නම් මාස නැත්නම් කියලා කියන අනවශ්‍ය නෑ. ආ මේ බුදුහාමුදුර අනවශ්‍ය කියමන් ආ ඒකද යාවේ මේ අනවශ්‍ය නෙමෙයි මේ කතා කරන්නේ මොකක්ද දන්නවද ඡන්ද සූර්යයන්ගෙන් ඉවර වුණාන ඡන්ද සූර්ය දෙන්න නැති වුණාට මම නැකක් තියෙනවා අපි ගන්නද එල්ලිලා ඉන්නේ ඒක නිසා නැකක් තියෙනවා ඒවා ඉතින් නැකක් කරු සියෙන් නැති කොහේ හරි පාවෙ වී හරි වතුරේ හරි බෝට්ටු ආගේ අඬ ඇති කියලා ඔය නොයෙක් මත ගන්නවා ඒරෙන් බේරන්න මේකත් නෑ මේකත් නෑ මේකත් නෑ කියලා ඔක්කොම මෙව කළා නම් බුදුහාම ඒකයි අපේ තියෙන දුර්වලකම දැකලා මග නැවැත්තියේ නැහැ මොකද අපි අමාරු වෙන්නේ නිසා ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඔක්කොම නැති කරලා අවසන් කළා. එතකොට ජීවිතයේ ආරම්භය ගැන මතක් කියනවා ලෝකේෂ් ශ්ලෝකයක වගේ දස්තර සත්‍රවාට වල කාර්තා වගේම ප්‍රමණය වෙමින් ඉඳි කොටස් හදා වෙනා කියලා ඒව වෙනස් ලෝකවල මේ වගේ රූපවලට වැට ඒවෙන් විවේ ආරම්භණයි කියන ගැලපීමක් කියන්නේ ඒක වෙනම ඒවා කියන්නේ කියොත් ඈ ඒ ඒවා පිළිගන්න ගියොත් කිහිල්ල හැප්පෙනවා මේ බොහොම ළඟම හැප්පෙනවා කියලා උත්තරයක් දෙන්න බැහැ. ගැළපීමකුත් නැහැ. අනිත් ඕවා කියලා දැන් ඒවට ඒවා ඒලාටම බොරු වෙනවා ඒලා පරීක්ෂණ වලට අහු වෙනවා බොරු කියලා. අපි තාම නිශ්ශබ්දව ඉන්නවා ඒලා. මුකුත් කියන්නේ මේක වැරදිච්ච කීමනක් කියලා කියන්නේ. ඇයි ඔය සමහරු කිව්වා ලෝකය වටේ ඉර ගමන් කරනවා. ඒ කාලේ සද්ද නැතුයි ඔව් ඔව් කී කී. ඔන්න ඊට පස්සේ ඉරවට ලෝක ගමන් කරන එක අරේ අර අරිත්තයි කියන්නේ අපිට වැරදි නෑ කියන්නේ. දැන් කියන්නේ මෙහෙ මේ කිය. අපිට වැරදි නෑ කියලා කියන්නේ දැන් කියන්නේ මෙහෙම. ඒක නිසා ඒව ගන්න ගන්න ඕනේ. හොඳයි. උදාසිකේ මුකුත් නැහැ කියන්නේ. දැන් සල් වික්ෂුන් වහන්සේට ඒ හිත උදාහරණ කළා අබ්බෝකාසී. මොකද වික්ෂුවකට පීඩා දෙන්න මුකුත් නැහැ කියන්නේ. අබ්බෝ කියන්නේ මුකුත් නැහැ කියන්නේ. ඇලීමක් ඇති කියන්නේ මුකුත් නැහැ කියන්නේ. තියෙන්න ඕන ඇලීම විතරේ අවසානයේ. ඒකත් නැහැ කියන්නේ. ලෝකයේ අවසාන වන විට වෙන්නේ ප්‍රබාස්තර තත්ත්වයක් කියනවා. ආරම්භ වෙනකොට ඒ ප්‍රබාස්තර තත්ත්වය නෙමෙයි. රූපරාග, අනුපරාග. ආග කියන්නේ කියන ප්‍රබාස්තර තත්ත්වය. ඒ සත්‍ය සත්‍ය අපි අපි මිනිස්සයා ඒ අවස්ථාව. ඒ ප්‍රබාස්තර කිව්වේ කිලුටුකමක් නැති. අර ඊටාම කිලුටුකමෙන් අඩු. මේ අපි කියන්නේ මිනිස්සයා හැදිච්ච. ඒ මිනිස්සයාටයි පුළුවන් ඔය ඒක කඩා ගන්න. ඒ හැදිච්ච හැටි බලලා ඒ හැදිච්ච තැනටම ගිහිල්ලා වුණ කඩන්න කියන එකයි එතෙන්නේ. හැදෙන්නේ අර්ථනේ ඒක තව සත්‍ය මේ අපේ හැදිල්ලට තව සත්‍ය හැදිල්ලට ඇවිල්ලා නැහැ. හොඳයි. අපි මේ විදිහට සාකච්ඡා කරමින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ලෝකයේ දෙස මුලාවක් ලෝකයේ දෙස මුලාවෙන් බලමු. ඒ මුලාවෙන් ලැබෙන ප්‍රතිඵල වශයෙන් අපි පීඩාව විඳින නිසා ලෝකයේ දෙස මුලා නොවි බලන්න. මොනවද මේ අපි දිහා බලන්නේ ඒ වෙලාවට පෙන්වන දෙයක් විතරයි. ඒක පවතින එකක් නෑ. ඕක නිතර නිතර වෙනස් වෙනවා. ඒක නිසා ඒ වෙලාවට ඒක දකින්නවා මිස ඕක මතුවට බලාපොරොත්තු වෙන්න බෑ කියන එක තීරණය ගන්නකොට හුඟක් අපේ දුක් නිවා ගන්න පුළුවන්. අන්න ඒ විදිහ දුක් නිවීමටයි මේ ධර්මය උපකාර කරගන්න ඕනේ. නිසා දැන් මේ පින්වත් මේ ධර්මය ආමින් තම තමන්ගේ ජීවිත කිසිමකට දමා ගැනීමට හදන්නා මේ උත්සාහය දෙස බලා සතු වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අප ඇසුරු කරන්නා ස්ථානවලට අධිගෘහ සියලුම දිව්‍ය රාජ්‍යම යාමේ අභියෝගයකටපත් වීමේ සෑම දිනාටම මේ උසස් සදා සාර්ථක කරගෙන ජීවිත හොඳ නිසි මාර්ගයේ ගමන් කර ගැනීම සඳහා දිය හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයට තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාට දූත පින්නතුන්ට ලෝසතුන්ට තම තමන්ට මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාන